සතිය කියන ධර්මය අපිට බුදුදහම තුළ ඊටම සුවිශේෂ අංගයක් හැටියට සුවිශේෂ ධර්මයක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. සතිය තරම් සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් ධර්මයක් නැති තරම් මොකද සතිය ඊතරම්ම බුදු සමය තුල විවිධ පැතිකඩවල් ඔස්සේ සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා සතිය නැතිව කිසිම දෙයක් අපිට सिद्ध කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ යහපත් දෙයක් ඒ නිසා සතිය ඊටාම උපයෝගී ලෞකික ජීවිතයට පවා සතියෙහි ප්‍රයෝගීතාවය ඊටාම වැදගත් සහ අත්‍යවශ්‍ය දෙයක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ සතිය පිළිබඳව අපි කරුණු කාරණා විමසනකොට ධර්මයේ තුල සතිය පිළිබඳව තිබෙන නිර්වචනයන් සහ සතිය නිවැරදි ලෙස පිළිටුවා ගැනීම පිළිබඳව විවිධ කෝණයන් ඔස්සේ අපට සාකච්ඡා කරන්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සිහිය කියන දේ සෑම තැනකටම පෙන්වා වදාලා. සතිංච කෝහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියලායි භාග්‍යතුන් වහන්සේ එය නිර්වචනය කරන්නට යෙදුනේ. මහණෙනි මම මේ සිහිය කියන දේ සතිය සෑම තැනකටම සෑම ස්ථානයකටම පනවනවා. සෑම ස්ථානයකටම දේශනා කරනවා. එනිසා සිහිය වැදගත් මාර්ගයක්. ඒ වගේම සති ඉන්ද්‍රිය ධර්මයක්. සතිය බල ධර්මයක්. සතිය සම්බොජ්ජංගයක්. ඒ වගේම සතිය මාර්ග අංගයක් සම්මා සතිය විදිහට වැඩෙන. මේ සෑම තැනකම සතියෙහි කාර්යභාරය සුවිශේෂයි. සතියෙන් තොරව චිත්ත භාවනාවක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ. සෑම චිත්ත භාවනාවක්ම සතිය හා අනුබද්ධිතයි. හිත වඩනවා කියලා කියන්නේ කෙනෙක් ඔහු සතිමත්ම වාසය කරනවා කියන එක. ඒ නිසා සතියෙහි ප්‍රයෝගීතාවය අප තේරුම් ගැනීම ඊටාම වැදගත් වෙනවා. ලෝකෝත්තර මාර්ගයකට උපකාර කෙරෙන ප්‍රධානතම ධර්මයක් බවට පත් වෙන්නේ සතිය. ඒ වගේම ලෞකික ජීවිතයට පවා සිහියෙහි උපයෝගීතාවය ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ සිහිය කියන වචනය පිළිබඳව අපි නිර්වචනය කර ගැනීම සහ සිහිය කියන වචනය පිළිබඳව අපි ගැඹුරු සාකච්ඡාවකට ප්‍රවේශය සලසා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි අපි බුදුදහම තුළ කතා කරන සතිය කෙබඳු ආකාර වූ සතියක්ද ඒ වගේම අපි භාවිත කරන්නට උත්සාහවත් වන සතිය නිවැරදි ඉලක්කයක් වෙත පිහිට වූ සතියක්ද කියන එක පිළිබඳව අපි තේරුම් අරගෙන සිද්ධ කළ යුතු දෙයක් තමයි සිහිය දියුණු කිරීම කියන දේ. අකුසල ධර්මයන් පිළිබඳව කතා කරනකොට සති කියන කුසල චෛතසිකය නැතිනම් කුසල ධර්මය වගේම අසති කියලා අපිට වෙනමම අකුසල චෛතසිකයක් හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. හැබැයි අසති කියලා ඒ විදිහට ධර්මයක් හඳුනා ගන්නට නොලැබුණාට අපිට මිච්ඡා මාර්ගය පිළිබඳව කතා කරනකොට මිච්ඡා සති පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. වරදවා තබන ලද සිහිවත් බව. එතකොට කෙනෙකුට සිහිය කියන දේ නිවැරදි ලෙස භාවිත කරන්නට පුළුවන්කමක් තිබෙනවා. කෙනෙකුට සිහිය කියන දේ වරදවා භාවිත කරන්නට පුළුවන්කමක් තිබෙන බව එමගින් අපට පැහැදිලි කරගන්නට පුළුවන්. මහා චත්තාරීසක සූත්‍රය තුලින් අපි විග්‍රහ කරගන්නකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සම්මා සතිය මගින් මිච්ඡා සතිය නිජින්න බවට පත් වෙනවා කියලා. ඒකට සම්මා සතිය කියන එක භාවිත කරනකොට තමයි මිච්ඡා සතිය දිරන්නේ මිච්ඡා සතිය කියන එක ඉවත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මිච්ඡා සතිය පැවැත්මකුත් තියෙනවා. මොකද්ද මේ මිච්ඡා සති සති සහ සම්මා සති කියලා අපි භාවිත කරන මේ සතිය කියන එක ගැන තිබෙන අවබෝධය අපිට ඊටාම වැදගත්. මොකද මම හිතනවා අද කාලේ වෙනකොට සතිය කියන දේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා. ඒ වගේම බුදුදහම තුලත් බුදුදහමෙන් එළියේ ගොඩක් වෙලාවට සතිය කියන දේ භාවිත කරන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ වගේම සිහිය කියන දේ තුලින් ලැබිය හැකි සතුට සහ සිහිය කියන දේ තුළින් ලබා ගන්න ලෞකික ආනිසංසයන් දැකලා එහි ප්‍රතිඵලයන් පිළිබඳව හඳුනාගත්ත බොහෝ දෙනෙක් සිහිය පුරුදු කරනවා ඒක ආගමික දෘෂ්ටි කෝණයකින් තොරව පවා සිහිය පුරුදු කරන ආකාරය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මයින්ඩ්ෆුල්නස් අපි විදේශයන්හි ප්‍රධාන වශයෙන්ම concept එකක් විදිහට විෂයක් විදිහට අපිට දකින්න පුළුවන් විදේශ රටවල් වල බොහෝ දෙනා පුරුදු පුහුණු කරන්නට පෙළඹෙන දෙයක් විදිහට පාසල මට්ටමින් පවා සිහිය පුරුදු කරන්නට වුන් දැන් උත්සාහවත් වන ආකාරය අපිට ලෝකයේ දිහා බලනකොටත් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ මේ වඩන්නේ මේ පුරුදු කරන්නේ මේ ඇති කරගන්නට උත්සාහවත් වෙන්නේ අපි කතා කරන ආර්ය මාර්ගය හා සංප්‍රයුක්ත වුණ සම්මා සතියද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සතිය කියන මාතෘකාව සහ සම්මා සති කියන මාතෘකාව මේ දේශනාව සඳහා යෝජනා කරන්නට හේතුනේ අපි මේ දෙක වෙන් කර ගැනීම සිද්ධ කළ යුතුයි වගේම මේ සතිය භාවිත කරනකොටත් මේ දැනුම ඇතුව භාවිත කිරීම කියන එක වැදගත් වෙනවා. ඒ වගේම බුදුදහම තුළ දැක්වෙන මූලික අර්ථය, මූලික ඉලක්කය අත නොහැර අපේ දේ රැකගෙන පවත්වා ගැනීමටත් ඒ දැක්ම අපට උපකාර කරනු ලබනවා. ඉතින් සතිය කියන දේ දිහා බැලුවහම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා සතියේ තියෙන ලක්ෂණය යම් සිහිවත් බවක් තියෙනවා නම් අනුව පවත්නා සිහියක් තියෙනවා නම් ඒ වගේම යම් තැනක පිහිටි සිහිවත් බවක් තියෙනවා නම් ඒ වගේම සිහියක් තියෙනවා නම් යම්කිසි සරණතාවයක් තියනවා නම් දරා ගැනීමක් ධාරණයක් තියනවා නම් පාවෙවි යන ගතියෙන් නැති ස්වභාවයක් තියනවා නම් ඒ වගේම චිරකතම්පි චිර භාසිතම්පි බොහෝ කල්කොට කීවා වූ කලා වූ දෑ පිළිබඳව Tamanට සිහි කරන්නට පුළුවන්කම තියනවා නම් මෙන්න මේ තමයි සිහියෙහි තිබෙන ලක්ෂණය බවට පත් වෙන්නේ. එතකොට සිහිය කියන දේ නිර්වචනය කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඔබට යම් කිසි දෙයක් දැන් සිහිවත් කරන්නට පුළුවන් නම් ඒ තමයි සිහියේ තියෙන ලක්ෂණය. හැබැයි සිහිය කියන දේ මෙහෙම හුදකලා කොට දක්වන බවක් අපිට ධර්මය තුළ හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. සිහිය කියන එක සිහිය පමණක් හුදකලා කොට ඒ අංගයේ පමණක් කඩා වෙන්කොට දැක්වීමක් අපිට බෞද්ධ දර්ශනය තුළ හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ. ඒක අපි විශේෂයෙන්ම මතකයේ තබාගත යුතු දෙයක්. සිහිය කියන දේ වෙන් කරලා ඒක වෙනම තබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි දන්නවා ලෞකික ජීවිතය තුළ යම්කිසි කටයුත්තක නියැලෙන කෙනෙකුට පවා සිහිය නැතුව ඒ දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සිහිය කියන දේ ඇතුව තමයි අකුසලයන් පවා බොහෝ දෙනෙක් සිද්ධ කරන්නේ. එතකොට ඒක සතියද අසතියද කියන එක අපිට වෙනම සාකච්ඡා කරන්නට සිද්ධ වෙනවා. අපි ගත්තොත් ස්නයිපර් වෙඩිකරුවෙක් ගත්තොත් නැතිනම් අපි බොහොම දුර තියෙන ඉලක්කයන් ඉලක්කයට අරගෙන වෙඩි තියෙන මේ වෙඩිකරුවෙක් ගත්තොත් ඔහු සිහිය පුරුදු කරන. ඊටාම සූක්ෂම ලෙස තමන්ගේ අංගයන්ගේ ශරීරාංගයන්ගේ චලනයන් පිළිබඳව පවා ඊටාමත් සංවේදීව ඔහුත් සිහියක් පුරුදු කරනවා. හැබැයි අපි ඒක සිහිය කියන වචනය එතනට පාවිච්චි කළාට ඔහුට එතනට අපි පාවිච්චි කළ යුත්තේ සතියද අසතියද කියන එක පිළිබඳව අපිට හිතන්නට වෙනවා. ඒ වගේ අපි අපේ ජීවිතයේ යහපත් තැනකට ගන්නට එදිනෙදා අපිට මතක ශක්තිය වැඩි කරගන්නට දේවල් දරා ගන්න ධාරණය කරගන්නට අපි සිහිය කියන දේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා. හැබැයි ඒ වඩන්නේ සිහියද අසිහියද කියන එක පිළිබඳව අපිට වෙනම સંદર્ભයක් ඔස්සේ සාකච්ඡා කරන්නට සිද්ධ වෙනවා. එතකොට මේ ශාසනය තුල බෞද්ධ දර්ශනය තුල සිහිය හුදකලා කරන්නේ නැහැ. හැම වෙලාවකදීම සති සම්පජඤ්ඤ කියන දේත් එක්ක සිහිය සහ සමගයන නුවණ එනවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති මේ කියන අංග තුන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ කෙනෙක් ඉදිරියට ගමන් කරවන්නේ. එතකොට එතනදී සම්මා දිට්ඨිය පූර්වාංගම කරගෙන තමයි ව්‍යායාමයේ සහ සතිය කියන මේ අංග දෙක ප්‍රධාන කාර්යය સિદ્ધ කරන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා සිහිවත් බව ඊටාම වැදගත්. හැබැයි හැම මොහොතකම සිහිය හා මූලික කරගත්ත දර්ශනය කියන දේ ඊට වඩා ප්‍රධාන වැදගත්කමක් උසලනවා කියන එක. සිහිය අර්ථවත් කරන්නේ අන්නේ දිට්ඨිය තුල ඒ සිහිය සම්මා දිට්ඨිය තුලින් අර්ථවත් කරන්නේ නැතිනම් ඒක සිහිය ලෙස හඳුන්වනවට වඩා ඒක අසත්‍ය විදිහට තමයි බෞද්ධ දර්ශනයේ පැත්තෙන් කතා කරනකොට අපිට කතා කරන්නට සිද්ධ වෙන්නේ. අපි ගත්තොත් අපි දකිනවා බොහෝ කෙනෙක් තමන්ගේ ඉරියව් පැවැත්ම ආදී පිළිබඳව සිහිය පවත්වන්නට උත්සාහවත් වෙනවා. කායික සංවේදීතාවයන් පිළිබඳව නැඹුරු වෙනවා. හිතින් ඒ පිළිබඳව සිහි කරන්නට මේ සිහිය කියලා හිතාගෙන කටයුතු කරන බවකුත් අපි සිහිය කියන දේ පිළිබඳව වර්තමානයේ තුළ සිද්ධ වෙන සාකච්ඡාවන් දිහා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේක වැරදි කියනවා නෙමෙයි. හැබැයි ඒ सिद्ध කරන්නට මූලික කරගන්න දර්ශනයත් එක්ක කියන්නට සිද්ධ වෙනවා මේක වැරදිද හරිද කියන එක පිළිබඳව. මොකද බුදුදහම ඇතුලේ කතා කරන්නේ සම්මා දිට්ඨියට අනුරූපීව තමයි සම්මා සතිය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. සම්මා දිට්ඨිය නැතුව සම්මා සතියක් නැහැ. සම්මා දිට්ඨිය තමයි මූලික අංගය බවට පත් වෙන්නේ. මහා චත්තාරීසක සූත්‍රයේදී අපි දකිනවා සම්මා දිට්ඨිය භාග්‍යතුන් වහන්සේ කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. අති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. මහන්නේ සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය සාස්රවයි පුඤ්ඤ භාගියයි උපදි වේපක්ඛස් මතු විපාක ගෙනවිත් වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේක අපි ලෝකේ ලෞකික සම්මා දිට්ඨිය කියලා ව්‍යවහාර කරනවා. කුසලයේ අකුසලයේ පිළිබඳව දන්න, කර්මය කර්මඵලයේ පිළිබඳව හඳුනා ගන්න මේ ස්වභාවය. මේක තමයි ලෞකික සම්මාදිට්ඨියේ හිතෙන ස්වභාවය. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත වෙනකොට සම්මයක් සංකල්පනාව, ඔහුගේ ලෞකික භූමිය තුළ ඇතිවන සම්මයක් සංකල්පනාවක්. ඒ සම්මයක් සංකල්පනාව තුළ ඔහුට කුසලයේ අකුසලයේ පිළිබඳව විනිශ්චය කරගන්නට පුළුවන්කම තියෙනවා. හොඳ නරක කියන්නේ මොනවද කියන එක පිළිබඳව. කුසලයේ අකුසලයේ පිළිබඳව විනිශ්චය කරගන්නට ඔහු දක්ෂ වෙනකොට ඔහුට ඒ සම්්‍යක් සංකල්පනාව මූලික කරගෙන සීලයට අවශ්‍ය පසුබිම ගොඩනගෙනවා. ඒ තමයි ඔහුගේ වචනය සංවර කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔහුගේ කර්මාන්තයන්, ඔහුගේ ආජීවයන් ඔහුට පිරිසුදු බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපිට සම්මා දිට්ඨිය මූලික කරගත්තාම ලෞකික භූමිය ඇතුලේ එයාට එයාගේ ජීවිතේ පවත්වන විදිහ, එයාගේ කායික ක්‍රියාකාරකම්, කය, සිත, කය, වචනය කියන තුන්දර සංවර කරගන්න තැන, එතකොට එයාගේ ජීවිතයේ දිනදා පැවැත්ම එයා කොහොමද අරගෙන යන්නේ කියන එක පිළිබඳව මෙන්න මේ විදිහට සංවර බවට අදාළ කාරණා, සීලයට අදාළ කාරණා, එවැගේම සමාධියට අදාළ කාරණාත් තීරණය කරනවා ඔහුගේ සම්මා දිට්ඨිය ලෞකිකව යෙදෙන තැනකදී. ඒ වගේම සම්මා දිට්ඨියෙම ස්වરૂපයක් තියෙනවා අතිබික්කවේ සම්මා දිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. එතකොට මේ සම්මා දිට්ඨියක් තියෙනවා ඒක ආර්යයි ඒක අනාශ්‍රවයි ඒක ලෝකෝත්තරයි ඒක මාර්ගංග අනුව යන සම්මා දිට්ඨියක්. එතකොට ඒ ආර්ය වුණ ආශ්‍රවයන්ගෙන් කිසිදු ලෙසක ඇසුරු නොවන ලෝකෝත්තර මට්ටමේ සම්මා දිට්ඨියක් තියෙනවා නම් ඒ සම්මා දිට්ඨිය පවතින තැනක පවතින සංකල්පනාව ලෞකික වූවක් බවට පත් වෙන්නේ ඒක ලෝකෝත්තර සම්‍යක් සංකල්පනාව. නිසා සම්මා සංකප්පයත් කොටස් දෙකකට බෙදෙනවා ලෞකික ලෝකෝත්තර වශයෙන්. සම්මා වාචාව කොටස් දෙකකට බෙදෙනවා ලෞකික ලෝකෝත්තර වශයෙන්. සමස්ත මේ ප්‍රතිපදාව යනු අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සම්මා සතියෙහි ප්‍රයෝගීතාවය මේ මාර්ගයේ වැඩෙනකොට කොතනටද එන්නේ? ඒ සම්මා සතියෙහි ප්‍රයෝගීතාවයේ එන්නේ යම් කිසි කෙනෙකුට යම් කිසි තැනකදී තමන්ගේ සම්්‍යක් සංකල්පනාව පවත්වන්නට උත්සාහවත් වෙනවා සම්්‍යක් සංකල්පනාව පවත්වන්නට උත්සාහවත් වන ඒ කෙනාට ඒ සම්්‍යක් සංකල්පනාව සඳහා උපකාර කරන ප්‍රධාන ධර්මය තමයි සම්මා දිට්ඨිය සම්‍යක් සංකල්පනාව මිච්ඡා සංකල්පනාව යටපත් කරලා උපදවන්නට කරන වෑයම තමයි සම්මා වායාමය. ඒක සම්මා බවට පත්ුනේ සම්මා දිට්ඨිය නිසායි. ඒ වගේම ඒ ඒතන සිහිවත් බව නැතිනම් තමන්ගේ සංකල්පනාව පිළිබඳව පවත්වන සිහිය නැත්නම් ඔහුට සම්පූර්ණ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ මේ මාර්ගය. ඒ නිසා සම්මා සතිය තමයි ඒ අංගය સિદ્ધ කරන්නේ. ඒ ඒ තන වායාමයේ සහ දිට්ඨිය කියන අංග දෙක රැගෙන යන ප්‍රධාන කෘත්‍ය සම්පාදනය කරන දේ තමයි එතන යෙදෙන එතන උපදින සම්මා සතිය කියන එක. එතකොට අපිට සතියෙහි ප්‍රයෝගීතාවය හඳුනා ගන්නට පුළුවන්. වචනය පිළිබඳව කතා කළත් එහෙම. වචනය පිළිබඳව කතා කරනකොට අසතිය සහ සතිය අතර වෙනසක් තියෙනවා. අසතිය අසතියෙන් යුක්ත කෙනා සිහියක් නැති කෙනා කුසලයේ අකුසලයේ පිළිබඳව දැනුමක් ඇත්තේ නැහැ. යහපත අයහපත පිළිබඳව දැනුමක් ඇත්තේ නැහැ. ඔහු වචන කතා කරනවා. එතකොට ඔහු අතින් අකුසල සහගත වචන, කුසල සහගත වචන ඔහු නොදැනීම ක්‍රියාත්මක වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට විශේෂයෙන්ම අකුසල සහගත භාවය ඔහුට ඔහුගේ වචනය තුළින් නික්මෙන්නට නැතිනම් වචනය ඔහුව ඉක්මවා යන්නට තියෙන ඉඩ කඩ වැඩි. අන්න ඒ නිසා තමයි ලෞකික වශයෙන් කෙනෙක් සම්මා වාචාව කියන දේ ඇති කරගන්නවා නම් ඔහුට ඒ සඳහා උපකාර කරනවා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියෙන් යුක්තව ඔහු කුසලය අකුසලය හඳුනාගෙන අකුසල සහගත වචන කතා නොකොට කුසල සහගත ස්ථානයන්හි තමන්ගේ වචනය හසුරවනවා කුසලය කියන තැන තමන්ගේ වචනය හසුරවන ඔහුට අකුසලය කියන දේ දුරු කරන්නට නැතිනම් මිච්ඡා වාචාවන් දුරු කරන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ සඳහා උපකාර කරන්නේ වචන කතා කරනකොට ඔහු සතුව තියෙන සිහිය තමයි උපකාර කරන්නේ. කර්මාන්තය පිළිබඳව ගත්තත් ආජීවය පිළිබඳව ගත්තත් ඒ විදිහටම තමයි. එතකොට මෙන්න මේ ආකාරයට පින්නතුනේ අපි බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියනවා මේ සිහියෙහි තියෙන සිහියෙහි ප්‍රයෝගීතාවය හැම වෙලාවකදීම මාර්ගාංග හා එකට යෙදෙන ධර්මයක් විදිහට ඒක ලෞකික මාර්ගය තුලත් යෙදෙනවා ඒ වගේම ලෝකෝත්තර මාර්ගයේ උපදින කොටත් ඒ ඒතන සිහිය සිද්ධ කරනවා ලෝකෝත්තර අර්ථ සාධනය සිද්ධ කරනවා එහෙනම් අපිට මේ සිහිය කියන දේ කොයිම අවස්ථාවකදීවත් සම්මා දිට්ඨිය කියන දේ අතහැරලා පුරුදු කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සම්මා දිට්ඨිය පුරුදු කර අතහැරලා පුරුදු කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මිච්ඡා දිට්ඨි සමන්නාගත මිච්ඡා දිට්ඨියෙන් යුක්ත මනසක් තියෙන කෙනෙකුට සම්මා සතිය පුරුදු කරනවා මිච්ඡා දිට්ඨිය ප්‍රහීන නොකර කියන එක කවදාවත් වෙන්නේ නැහැ. එහෙනම් අපි සිහිය කියලා හිතන දේ ඔහුට පුරුදු කරන්න බෑද? අපි සම්මුතිය තුළ සිහිය කියලා නම් කරලා තියෙන දෙයක් පුරුදු කරන්න පුළුවන්. හැබැයි ඒක බුදුදහම තුළ කතා කරන සිහිය බවට පත් වෙන්නේ නැහැ. බුදුදහම ඇතුළෙන් කතා කළොත් අපිට ඒකට කතා කරන්න වෙන්නේ අසතිය කියන වචනේ ඇතුළත. ඒක සතිය නෙමෙයි අසතිය. ඔහුගේ දෘෂ්ටිය ප්‍රහාණය නොකොට නැතිනම් දෘෂ්ටි ප්‍රහාණය කියලා අදහස් කළේ සෝවාන් මාර්ගයේ උපදවනවා කියන එක නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨියටවත් ඔහුපත් වෙන්නේ නැතුව මිච්ඡාදිට්ඨි සමන්නාගත බවෙන් යුක්තව ඔහුට සිහිය පුරුදු කරනවා කියන එක වෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී ඔහුව දික්තියෙන් ඇසුරු වෙන්නේ නැත්නම් අන්න ඒ වෙලාවෙදී තමයි ලෞකික වශයෙන් ඔහුට සිහිය පුරුදු කරන්නට පුහුණු කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සිහිය කියන දේ හිතේන ප්‍රයෝගීතාවය පිළිබඳව අපි විශේෂයෙන් සැලකිල්ලක් දක්වනකොට අන්න ඒ කාරණාව ඊටාම වැදගත්. එදිනෙදා අපි පුරුදු පුහුණු කරන සෑම දෙයක්ම අපේ ඉරියව් පැවැත්ම ගැන සිහියෙන් හිටියා කියලා යනකොට යනවා කියලා හිතුවා කියලා කකුල උස්සනකොට අපි උස්සනවා කියලා හිතුවා ඉදිරියට අරගෙන යනකොට අරගෙන යනවා කියලා හිතුවා තියනකොට තියනවා කියලා හිතුවා ඒක ස්පර්ශ වෙනකොට පොළොවට ගැටෙනකොට ගැටෙන දේ පිළිබඳව සිහියෙන් හිටියා තද වෙනකොට ඒක ගැන සිහියෙන් හිටියා මේ ටික මෙපමණකින් කළා කියන එකෙන් ඒක සිහිය කියන දේ පරිපූර්ණ භාවයකට කොතනකදීවත්පත් කරන්නට පුළුවන් කමක් නැත්තේ සිහිය කියන එක කතා කරන්නේ එතනින් නෙමෙයි. සිහිය කියන එක අර්ථ ගැන්වෙන්නේ එතනින් නෙමෙයි. සම්මා සතිය කියන දේ අර්ථ ගැන්වෙන තැනට සිහිය අරගෙන යන්නට ඕන. ඒක කොටස් දෙකකට අපිට බෙදලා කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. එකක් ලෞකිකව අපිට සිහිය පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. මේ කතා කරන්නේ අසති කියන දේ නෙමෙයි. එහෙම නැතිනම් කෙසේ හෝ චිත්ත සිත කියන දේ එක තැනකට ගැනීම සඳහා නොවිසරී පිහිටවා ගැනීම සඳහා තියෙන සිහිය නෙමෙයි. ඒක පූසෙක් සල් සතෙක් අල්ලගන්න කුරුමානම් අල්ලනකොට සිහිය ඔහුගෙන් ගිලිහුණොත් ඔහුට බෑ අපි ඔය කතා කරන වැරදි විදිහට කතා කරන සිහිය ගිලිහුණොත් ඔහුට බෑ සතාව අල්ලගන්න. පූස කුරුමානමක් අල්ලන්නේ ගොදුර ග්‍රහණය කරගන්න යන්නේ සිහියෙන්. ඒ සිහිය නෙමෙයි අපි බුදුදහම තුළ සිහිය කියලා කතා කරන්නේ. ඒ සතා අසතියෙන් ඉන්නේ. ඒක බුදුදහම තුළ කතා කරන්නේ අසති කියන එක. එහෙනම් අපි ඇයි මේ බුදුදහම තුල කතා කරන එක සිහිය කියලා කියන්නේ? ඇයි ධර්මයේ ඇතුලේ අසති කියලා වෙනම අකුසලයක් ඇත්තේ නැත්තේ? නැතිනම් අසතිය කියන එකට වෙනම චෛතසික ධර්මයක නියෝජනයක් නැත්තේ. හිතේ සාමාන්‍ය ස්වභාවයම තමයි පින්නතුනේ අසතිය කියන එක. ඒක 아무තෙන් යෙදෙන්න දෙයක් නැහැ. හිතේ යෙදෙන්නම හිත පවතින්නෙම අසතිය තුල තමයි. සිහිවත් බව එතන නැහැ. එහෙනම් සිහිය කියන එක උපදවාගත යුතු දෙයක්. අපි යම් තැනක ඒකාග්‍රතාවය හදාගන්න අපි උත්සාහවත් වෙනවා. ඒකාග්‍රතාවය කියන දේ අපි හදාගන්න උත්සාහවත් වෙනකොට අපිට ඒක හොඳ දෙයකටත් නරක දෙයකටත් සමානව උපකාර කරන්නට පුළුවන් කමක් තියෙන අධිමෝක්ෂණ ස්වභාවය. හැබැයි කොතනකදීවත් සිහිය කියන දේ වැරදි තැනකට යොදා ගන්න පුළුවන් කමක් නැහැ. අකුසලයකට සිහිය යෙදෙන්නේ නැහැ. සිහිය යෙදෙන්නේ කුසලයකට පමණයි. මොකද සිහිය පිරිවර කරගන්නේ දිට්ඨිය සහ වායාමයෙන්. සිහිය යෙදෙන්නේ දිට්ඨිය සහ වායාමයට එක්ක. ඒ කියන්නේ ප්‍රඥාව සහ සම්මා වායාමයට එක්ක තමයි සම්මා සතිය යෙදෙන්නේ. මේ අංග තුනේ ක්‍රියාකාරීත්වය තමයි කෙනෙකු සතිමත් මාර්ගයකට ප්‍රවේශ කරවීමක් සිද්ධ කරන්නේ. එහෙනම් අපිට දිට්ඨිය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දෙන්නට වෙනවා සතිය ගැන කතා කරනවා නම්. සතිය ගැන කතා කරනකොට ඒ නිසා ලෞකිකව අපේ ජීවිතය ගැන කතා කරනකොට සෑම අවස්ථාවකදීම තමන් සිහිවත් භවෙන් යුක්තව සෑම ක්‍රියාකාරකමක්ම සිද්ධ කළ යුතුයි. හැබැයි ඒ සිද්ධ කරන හැම තැනකම ප්‍රඥාව ඒ හැම තැනක්ම ආවරණය කරලා තියෙන්නට ඕන. ඒක නිසා සිහිය ගැන කතා කරනකොට අපි බුදුදහම තුළ වචන දෙකක් එක හා අරගෙන යනවා එක කිට්ටුවෙන් සතිංච සම්පජඤ්ඤංච. සිහිය සහ සම්පජඤ්ඤේ සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ ආදී ලෙස අපි මේ සම්පජඤ්ඤය පිළිබඳව කතා කරනවා. එතකොට සම්පජඤ්ඤය පිළිබඳව කතා කරනකොට මෙතන තියෙන සම්පජාන සහගත ස්වභාවය යම් කිසි තැනක සිහිය යෙදෙනවා නම් සිහිය යෙදෙන තැනක තියෙන නුවණක් තියෙන්නට ඕනේ. නේපක්ක ප්‍රඥාවක් එතන නිපක ප්‍රඥාවක් තියෙන්නට අවශ්‍යයි. ඒ නේපක්ක ප්‍රඥාව නිපක ප්‍රඥාව තමයි ඔහු කරන සෑම අංගයකදීම ඔහු හිතන දේ කුසලයේද අකුසලයේද කියන එක තැනින් සාත්තක සම්පජඤ්ඤය ඇතුළෙන් විනිශ්චයට ලක් කරනවා සිහිය තිබුණොත් හිතන්නේ මොකක් ගැනද කියලා ඔබට නැවත නැවත සිහි කරලා දෙනවා නම් එක තැනකට වෙලා ඉඳගෙන ඉන්නකොට ඔබ දන්නවා මේක નિરර්ථක දෙයක් මේක අර්ථ සහිත දෙයක් කියලා. අර්ථ සහිත දෙයක් වෙන්න පුළුවන් ඔබට සප්පාය නොවෙන්න පුළුවන් ඒක සමහර වෙලාවට රාගයේ වැඩි කෙනෙකුට මෛත්‍රිය කියන දේ පුරුදු කරන්න යනකොට ඒක සාත්තකයි මෛත්‍රිය හොඳයි අර්ථ සහිත දෙයක් හැබැයි ඔහුට සප්පාය නැහැ මෛත්‍රිය. ඇයි ඒක නැවත නැවත භාවිත කිරීම තුළ ඔහුට රාගයට බරව සිතුවිලි ඉපදින්නට පුළුවන්කම තියෙනවා. ඒක සප්පාය නැහැ. ඔහුට එතන සම්පජඤ්ඤයක් තියෙනවා, නුවණක් තියෙනවා. Tamange හිතේ මේ වෙලාවේ භාවිත වන අදහස පිළිබඳව, චේතනාව පිළිබඳව ඔහුට භාවි, ඔහුගේ මනස යොමු වෙලා තියෙනවා, සිහියක් තියෙනවා. එතකොට එහි සප්පාය සප්පාය බව තීරණය කරගන්නවා. ගෝචර අගෝචර බව තීරණය කරගන්නවා. එතකොට එයාගේ ගෝචර භූමිය මොකද්ද? යම් කිසි තැනක සිතන්න පටන් ගත්තොත් මේ කාලය ඇතුළත මගේ ගෝචර භූමිය බවට මම මේක පත් කරගන්නේ කොහොමද? අගෝචරයක් බවට පත් කරගන්නේ නැත්තේ කොහොමද? ඔහු තමන්ගේ එදිනෙදා පැවැත්ම සම්පූර්ණම සතිය තුළින් ගෝචර භූමියක් බවට පත් කරගන්නවා. එතකොට ඒ හැම තැනකම ඔහුත් සමග එන්න ඕන ඊළඟ දේ තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක. සම්මෝහයටපත් නොවීම අපිට කය පිළිබඳව තියෙන සත්පුද්ගල ආත්ම සහගත ස්වභාවයක්. බාහිර තියෙන රූපයන් පිළිබඳව තියෙන අනිත්‍යතාවයේ පිළිබඳව දුක්ඛතාවයේ පිළිබඳව අනාත්මතාවයේ පිළිබඳව නොදන්නා ස්වභාවයක්. අන්නේ අවිද්‍යාව මත ගොඩනැගෙන ලෝකයේ පිළිබඳව අපිට සම්මෝහයකටපත් නොවීම සඳහා අපි පවත්වන මානසිකාරයක් එතන තියෙන්නට ඕන. සම්මෝහයකටපත් නොවීම පිළිබඳව එතකොට දැන් සතිපට්ඨාන සූත්‍රය අරගෙන මෙතනදී කායානුපස්සනාව පිළිබඳව තියෙන කොටස් ටික අරගෙන අපිට ඉරියව් පැවැත්ම පිළිබඳව හරි කය පිළිබඳව හරි සිහිය පවත්නවා කියන තැනක් අරගෙන කෙනෙකුට යනකොට යනවා කියලා දන්නවා කියන එකේදී මෙතන කියන්නේ යන බව දන්නවා කියන එක ගැන කියලා පමණක් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි ඔහු වඩන නුවණ හැපි සිටින්නට ඕනේ තැන තමයි උදේවැය දක්නා නුවණ තුල සමුදේවැය දකින නුවණ ළඟට ඔහුගේ ඒ වඩන දේ මානසිකාරය ගිහිලා හැපි සිටින්නට ඕනේ හැපි සිටීම වෙන්නේ නැත්තම් ඒක තවදුරටත් මේ ඉන්න පුද්ගලයාම ඇවිදිනවා නම් ඉන්න කෙනාම යනවා වෙනවා නම් ඉන්න කෙනාම කනවබනවා නම් පුද්ගල භවයේ තුල දුර වෙලා නැත්තම් පොඩ්ඩක්වත් ඒ ප්‍රඥාවේ ඒ තැන යෙදිලා නැත්තම් ඒක අපිට සිහිය කියලා අර්ථ ගන්නන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හුදෙක්ම අපි කරන ක්‍රියාකාරීත්වය ගැන සිහි පැවැත්වීම සිහිය නෙමෙයි. ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන තැනක යථාර්ථය දකින නුවණකින් යුක්තව අසම්මෝහ සහගත සම්පජඤ්ඤයක් භාවිත කරනවා නම් අන්න එතන තමයි සිහියෙහි පැවැත්ම. ඒක තමයි සිහි. එහෙම නැති හැම තැනකම අසම්මෝහය නැති හැම තැනකම සාත්තක සප්පාය ගෝචර බව නැති හැම තැනකම තියෙන්නේ සිහිය නෙමෙයි අසහිය. එහෙනම් සිහිය වඩන පුද්ගලයෙක් හැම වෙලාවකදීම දක්ෂයෙක් බවට පත්වන්නට ඕනේ. ඔහු සිහිය වඩන්නේ කුමන ආකාරයකටද කියන එක පිළිබඳව. ඒ කියන්නේ හැම වෙලාවකදීම තමන්ගේ හිත පිළිබඳව චිත්ත භාවනාව පිළිබඳව ඊටාම හොඳින් දැනගන්න අවබෝධ කරගන්න කෙනෙක් බවට පත්වන්නට ඕනේ සිහිය වඩන කෙනෙක් වුණාම. එයාට හැම වෙලාවකදීම තමන්ගේ සිත පවත්වන ආකාරය පිළිබඳව තමන්ගේ කායික ක්‍රියාකාරීත්වය පවත්වන ආකාරය පිළිබඳව තමන්ගේ වචනයන් පිට වෙන ආකාරය පිළිබඳව සිහිය තියෙන්නට ඕනේ සිහිය උපමට්ටම් වෙන්නට ඕනේ මොන දේවල් තුළද සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන සම්පජඤ්ඤය ඇතුළේ මේ සිහිය සහ නුවණ තමයි මේ වැඩ කොටස මාර්ගය සම්පූර්ණ කරන තැනට යෙදෙන්නේ එතකොට ඒක ලෞකික වශයෙන් කෙනෙකුට භාවිත වෙන්න පුළුවන්කම තියෙනවා කර්මයේ කර්මඵලය අදහන නුවණ තුළ එයාට සිහිවත් බව ඇති කරගන්නකොට එයා අකුසලය නූපන් අකුසල් නූපදවා ඉන්න උපන් අකුසල් දුරු කරන්නටත් උත්සාහවත් වෙනවා වගේම නූපන් කුසල් උපදවනවා උපන් කුසල් වැඩි දියුණු කරනවා කියන තැන එයාගේ මනස තබා ගන්නවා. ඒ ලෞකික භූමිය ඇතුලේ. හැබැයි එතන කෙලවර නෙමෙයි. ඊට වඩා එහා දෙයක් තියෙනවා. මොකද මේකේ ස්වභාවය තමයි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. ඒ තැනක තියෙන ස්වභාවය ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුර වෙනවා ශාස්ත්‍රවයි. පුණ්‍ය භාගියා ඒක පිං කුසල පක්ෂයේහි වැටෙනවා පිං කියලා කියනවා. හැබැයි ඒකට ප්‍රතිසන්දි විපාක තියෙනවා. ඒ හේතුවෙන් අපිට ප්‍රතිසන්දි විපාක තියෙනවා. උපදින්න පුළුවන්කම තියෙනවා. සසරේ පැවැත්ම නතර කරන්න ඒක හේතුවක් බවට පත් වෙලා නැහැ. ඒකෙන් කියන්නේ ඒක කරන්න එපා කියලා නෙමෙයි. එහි තියෙන ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න ඕනේ. එහෙනම් එතනට එහා තියෙන දේ උපදව ගන්න එහෙනම් අපි යන්න ඕනේ. ඒ සඳහා උපකාර කරන දේ තමයි ඒ සම්මා දිට්ඨිය කියන එකේම మతు භාවිතය. ලෝකෝත්තර භූමිය දක්වාය භාවිත කිරීම කියන දේ. එහෙනම් ඒ සඳහා උපකාර කරන ප්‍රධානතම දේ තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක. ඒක තමයි සතිපට්ඨානය ඇතුළේ අපි කරන්නේ. සතිපට්ඨානය ඇතුළේ කරන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක උපදවා ගන්නට වෙහසීම අසම්මෝහ සම්පජඤ්ඤය කියන දේ ඇති කර ගැනීම තමයි අපි සතිපට්ඨානය ඇතුළේදී සිද්ධ කරන්නේ. එතකොට ඒ සතිපට්ඨාන භාවනාවක් තුළින් නානත්ත් සංඥාවන් යටපත් කරලා චිත්ත ඒකාග්‍රතාවයට අවශ්‍ය භූමිය සකස් කරගන්නවා වගේම ලෝකෝත්තර මාර්ගය උපදවන්නට පුළුවන් ආකාරයට ලෝකේ යථාර්ථය ටිකෙන් ටික ප්‍රතිවේධ කිරීමකට ලක් කරනවා. මේ පුද්ගලයෙක්මයි කියලා හමුවන තැනක අපිට ඒක බෙදා පෙන්නනවා මේ දෙතිස් කුණප කොටහසේක පැවැත්ම. එතකොට එක කොටසක්වත් මම නොවන, මගේ නොවන, පුද්ගලයෙක් නොවන මේ දෙතිස් කුණප කොටහසේක පැවැත්මක් පිළිබඳව සිහිය පවත්වනකොට එයාට ඒ සිහිය ඇතුලේ අර පුද්ගලයෙක් කියලා අල්ලගන්න ග්‍රහණය කරගන්න දේ දුරු කරගන්නට ඒ ඒ සංඥාව භාවිත කිරීම හේතුවක් බවට පත් වෙනවා. එයා හැම වෙලාවකදීම තමන්ගේ සිහිය තමන්ගේ කය අනුව පවත්වනවා. එතකොට එයාට අපි කියනවා කායනපස්සනාව වඩනවා. කය අනුව එයා සිහිය පවත්වගෙන ඉන්නවා. මේ පුද්ගලයෙක් කියලා හමු වෙන තැනක මේ කොට්ටහස 32ක පැවැත්මක්. ඒක භාවිත භාවිත කිරීම පිළිබඳව වෙන් කරලා කතා කරොත් අපිට වෙන වෙනම දීර්ඝ ලෙස කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එක් එක් කොටස් වඩාත්ම පංචකයන් හැටියට වෙනම අරගෙන ඒ ඒ පංචකයන්ගේ වඩාත්ම Tamanට දැනෙන කොටස් මූලික කරගෙන තමන්ට පුළුවන් සිහිය පවත්වන්න ඒක කායानुපස්සනාවේ හිතෙන ස්වභාවය. එහෙමත් නැතිනම් තමන්ට පුළුවන්කම තියනවා සතර මහා ධාතු විදිහට චතු ධාතු අවස්ථාන විදිහට බලන්නට. ආධ්‍යාත්මික දෙතිස් කුණප කොට්ඨාසයන් මුල් කරගෙන පටන් ගන්න පුළුවන්කම තියෙනවා. පඨවි ධාතුව වැඩි කොටස්, ආපෝ තේජෝ වායෝ ධාතුන් අධිමත් කොටස් විදිහට මේ කයෙහි තියෙන මේ කොටස් ටික තියෙනවා. එතකොට කය අනුව බලනවා යාචමේ අජ්ජත්තිකාච්ච පටවි ධාතු බාහිරාච පටවි ධාතු පටවි ධාතු රේවේසා ඊට පස්සේ ආධ්‍යාත්මික හා බාහිර සංසන්දනය කරමින් පෙන්නනවා ආධ්‍යාත්මික ධාතුව සහ බාහිර ධාතුව මේක මගේ පටවි මේක තව අයගේ පටවි කියලා ඇත්තේ නැහැ පටවි ධාතුව එක හා සමානයි පටවි ධාතුව පටවි ධාතුවම තමයි ආපෝ ධාතුව කියලා කියන්නේ ආපෝ ධාතුවම තමයි තේජෝ වායෝ ධාතුවම කියලා කියන්නේ තේජෝ වායෝ ධාතුවම තමයි එතකොට මේ පුද්ගලයෙක්ක සත්වයෙක්ක කියලා පනවන්නට පුළුවන් කමක් නැති හුදු ධාතු මාත්‍රයක පැවැත්මක් නේද? මෙන්න මේ කියන ආකාරයට අපිට මේ කය අනුව සිහිය පවත්වන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකෙන් මොකද්ද කරන්නේ? මේ කරන්නේ අර සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා ලෝකයේ තුල වැරදි විදිහට අල්ලගෙන ඉන්නවා නම් එතන යථාර්ථයේ ප්‍රතිවේධ කරන්නට අවශ්‍ය දර්ශනයක් ගොඩනගනවා. මේ කෙලවර නෙමෙයි. ওই ටික දැක්කා කියලා ওই ටිකෙන් විතරක් නිවන් දකින්න පුළුවන් කියනවා නෙමෙයි. හැබැයි ඉන්න තැනට මේක විශේෂ භාගීයයි. අර පුද්ගලයෙක්ම ඉන්නවා කියලා හිතාගත්ත දෙයට වඩා එහි අනාත්මතාවය පෙන්වා දෙන මාර්ගයක ඔහු ඉන්නවා. ඊට පස්සේ ඔහුට උදේවැය ඥානෙ දක්වා මේක දියුණු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් ඔහුට පුළුවන් ඉරියව් පැවැත්ම ගැන සිහිය පවත්වන්න. ඉරියව් පැවැත්ම ගැන සිහිය පවත්වනකොට අපිට අසතිය ඇතුලේ තියෙන්නේ මොකද්ද? අසතිය ඇතුලේ තියෙන්නේ මම හිට ගන්නවා මම ඉඳ ගන්නවා මම යනවා මම එනවා මම අත දික් කරනවා මම මේ කකුල අරගෙන යනවා එහෙම නැතිනම් මම වටපිට බලනවා පුද්ගලයෙක් මේ දේ කරනවා කියන හැඟීම. තව කෙනෙක් මේ දේ කරනවා කියන හැඟීම තියෙන්නේ. මෙන්න මේ සංකල්පනාව මේ තියෙන අසතිය දුර වෙන විදිහට ඒ සෑම ඉරියව් පැවැත්මක් ඇතුළෙම සිහිය පවත්නවා සතර මහා ධාතුව මේ විදිහට ඉදිරියට යෑමක් පසුපසට යෑමක් කියන එක වෙන්නේ කොහොමද? එතන ක්‍රියාකාරීත්වය පිළිබඳව සිහියෙන් යුක්තව වාසය කරනවා. ඒක සත්පුද්ගල බව දුරු කරගන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒක මේ යනකොට යනවා කියලා හිතනවා කියන තැනින් සීමා වෙන එතන ඉන්නවා කියන තැන දෙයක් නෙමෙයි. කෙනෙකුට බොහොම සරල අභ්‍යාසයක් හැටියට පුරුදු කරන්නට පුළුවන්. යනකොට යනවා කියලා හිතනවා, එනකොට එනවා කියලා හිතනවා, ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා කියලා හිතනවා. මේක සරල අභ්‍යාසයක් හැටියට කෙනෙකුට හිතන්න පුළුවන්, කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්. හැබැයි මේක කෙලවර මේක නිෂ්ඨාවටපත් වෙන තැන එහෙම නෙමෙයි. ඒක ඊටාම ආධුනික, ඊටාම ප්‍රාථමිකම දෙයක් විතරයි. ඒකට සතිය කියන වචනය භාවිත කරන්න තරම්වත් සුදුසු නැති තැනක තියෙන දෙයක්. ඒක අභ්‍යාසයක්, කොටිම ලෞකික අභ්‍යාසයක්. හැබැයි එයා මේ ශාසනයේ ශාසනික මාර්ගයට ප්‍රවේශය සලස ගන්නවා නම් එයා ඒක सिद्ध කරන්නට වෙන්නේ අර ලෞකික කුසලයට තියෙන භූමිය තුල හෝ එමත් නැතිනම් ලෝකෝත්තර ඥාණයට පදනම් වෙන දර්ශනය භාවිත වෙන විදිහට තමයි එයාට ඒක පුරුදු පුහුණු කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට එයාගේ දර්ශනය අර්ථාන්විතයි. එයාගේ ක්‍රියාකාරීත්වය අර්ථාන්විතයි. හැම වෙලාවකදීම ඒ සතිය සම්මා සතිය බවට පත් වෙනවා. එතකොට අපි සම්මා සතියෙහි කොටස් දෙකක් මේ කතා කරනවා. එකක් ලෞකික වශයෙන් ලෝකයේ තුල නිර්වද්‍ය පැවැත්මක් කුසලයේ අකුසලයේ පිළිබඳව කය වචන දෙකේ සංවරය පිළිබඳව යහපත අයහපත පිළිබඳව එයාගේ තියෙන දැක්ම ඒ ඒ තන සිහිය තමන්ගේ වචනය පවත්වන මොහොතේදී කායික ක්‍රියාකාරකම් පවත්වන මොහොතේදී වාචසික ක්‍රියාකාරකම් පවත්වන මොහොතේදී තියෙන සිහිය ඒක ලෞකික සම්මා සති. එතකොට සත්පුද්ගල ආත්මභාවය පිළිබඳව එහෙම සත්පුද්ගල ආත්මභාවයන් පවතින තැනක යථාර්ථයේ ප්‍රතිවේධ කිරීම සඳහා එතන පවතින ධර්මයන් විශ්ලේෂණය කරමින් මනස මෙහෙවනකොට අන්න එතන උපදින ලෝකෝත්තර සම්මා දිට්ඨියට අනුරූපී වුණ සිහිය. සති සම්බොජ්ජංගයක් විදිහට එයා ඒක පුරුදු කරනවා. එතකොට සති ඉන්ද්‍රියට වඩා සති බලය තුළ සති බලයට වඩා සති සම්බොජ්ජංගය තුළ සිහිය කියන දේ තවත් බලවත්ව නැගීමක් තියෙනවා. සති සම්බොජ්ජංගයට වඩා සම්මා සතිය කියන එක ඇතුලේ සිහිය කියන එක මාර්ග අංග කෘත්‍ය සම්පාදනය සිදු කරනවා. එතකොට මේ සිහියෙහි තියෙන වැඩිම සිහියෙහි තියෙන ප්‍රයෝගීතාවය මේ හැම තැනකදීම දර්ශනය මූලික කරගෙන අපි තේරුම් ගන්නට ඕනේ. දර්ශනය ලෝකෝත්තර භූමිය ලෝකෝත්තර දර්ශනය උපදවන්නට සමර්ථ වෙනකොට එතන යෙදෙන සිහිය සම්්‍යක් සතිය බවටපත් වෙනවා මාර්ගාංගයි අංගවලින් යුක්ත. එතකොට මාර්ගාංග වලින් යුක්ත මේ සතිය තමයි ප්‍රධාන වැඩ කොටස කරන්නේ කෙනෙක් සෝතාපට්ටි ඵලයටපත් කරනවා නම් කෙනෙක් සකුදාගාමි ඵලයටපත් කරනවා නම් කෙනෙක් අනාගාමි ඵලයටපත් කරනවා නම් කෙනෙක් අරිහත් ඵලයටපත් කරනවා නම් ඒ හැම තැනකදීම ලෝකෝත්තර අංගයක් බවට මාර්ගාංගයක් බවට පත්වන මේ සතිය තමයි ප්‍රධාන වැඩ කොටස සිද්ධ කරන්නේ. එතකොට මෙතනදී ධර්ම තුනක පැවැත්මක් ඇත්තටම තියෙනවා. ඒ තමයි දිට්ඨිය, වායාමය සහ සතිය. මහා චත්තාරීසක සූත්‍රය තුළ ඊටාම පැහැදිලිව ඒ කාරණාව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේක නිවන් දකින්න යන්න තියෙන රෝද තුනක වාහනයක් වගේ ත්‍රිවිල් එකෙන් නිවන් දකින්න පුළුවන්. සම්මා දිට්ඨිය, සම්මා වායාමය සහ සම්මා සතිය. මේ ටිකෙන් තමයි අපිට නිවන කියන අංගය නිවන කියන ධර්මය ලබන්නට සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. දුක නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ. කුසලයකට තමන්ගේ මනසපත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. දිට්ඨිය, වායාමය, සතිය කියන මේ අංග තුන තුල. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සක්‍රිය කරන්නේ මේක ක්‍රියාත්මක වෙලා ඉදිරියට අපිව අරගෙන යන මාර්ගයක් බවට පත් කරන්න පින්නතුනේ මෙන්න මේ ditthිය සහ වායාමයේ සහ සතිය කියන මේ අංග අංග තුන ඇතුලේ එහෙනම් අපි සතියෙහි ප්‍රයෝගීතාවය පිළිබඳව කතා කරනකොට අතහරින්නට බැරිම දෙයක් තමයි දිට්ඨියයි වායාමයයි. එතකොට ඒකෙනුත් දිට්ඨිය ප්‍රධාන වැඩ කොටස සිද්ධ කරනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි දකිනවා තේරවාද බුදුදහමේ තියෙන ධර්ම සංකල්පනාවන් එළියට යනකොට ඒකේ තියෙන වැදගත්ම අංගයන් සමහර වෙලාවට භාවිත වෙන්නේ නැහැ. ඒ තමයි දිට්ඨිය කියන දෙයට දෙන ප්‍රමුඛතාවය අතහැරිලා සිහිය කියන දේ තුළ යා සති අනුස්සති පටිස්සති ආදී ලෙස අපි කතා කරන ඒ සතියෙහි තියෙන ධාරණතාවය ධාරණ ලක්ෂණය ඒ සතියෙහි තියෙන චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා ගොඩක් කල් ඉඳලා කියපු කරපු දේවල් ගැන හිතන්න පුළුවන්කම සිහිවත් කළා දෙනවා කියන ගතිය ඒ ටික පමණක් භාවිත වෙනවා. අපි ඒ නිසා මේ සතිය පිළිබඳව තේරුම් ගැනීමේදී සතිය සම්මා සතිය බවට පත් කරන්නේ දිට්ඨියෙහි ප්‍රයෝගීතාවයත් එක්ක කියන එක ගැන කතා කරන්නට ඕනේ. සතිය කියලා අපි භාවිත කරන්නට ඕනේ සම්මා සතිය සඳහා. එහෙම නැත්නම් බෞද්ධ දර්ශනයට අනුරූපීව කතා කරන්න තියෙන්නේ එක්ක සම්මා සතිය එහෙම නැත්නම් මිච්ඡා සතිය. සම්මා සතිය හෝ මිච්ඡා සතිය. එතකොට සතිමා කියලා කියනකොට සිහිවත් සිහිය තියෙන කෙනෙක් සතිමත් පුද්ගලයෙක් කියලා කියනකොට එයා සම්මා සතියෙන් යුක්ත පුද්ගලයෙක්. සිහිය නැහැ කියලා කියන්නේ එයාට සම්මා සතිය නැහැ කියන එක. ඒක සම්මා සතිය වෙන්නේ සම්මා දිට්ඨිය නිසායි. ඒක මේ ශාසනයෙන් එළියට පණවන්න පුළුවන් කමක් නැහැ. ඒ සම්මයක් සතිය ඒ දර්ශනය පිළිබඳව දැක්මක් නැති මිච්ඡා දිට්ඨි සමන්නාගත තැනට. ඒ නිසා එහි තියෙන විශේෂත්වය අපි තේරුම් අරගන්නට ඕනේ නිසායි ඒක වඩාත් අවධාරණය කරන්නට යෙදුනේ මේ සතිය සහ සම්මා සතිය තේරුම් ගන්නකොට ඇත්තෙන්ම සතිය සහ සම්මා සතිය සාසනික સંદર્ભය ඇතුලේ එකක් සාසනික સંદર્ભය ඇතුලේ එකක් එතකොට අපි තේරුම් ගන්නට ඕනේ සතිය යනු සම්මා සතියමයි හැබැයි ඒ සතිය යනු හුදෙක්ම කෙනෙකුගේ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වයක් පිළිබඳව දැනුම් නැතුව ඉඳීම නෙමෙයි ඒක මිච්ඡා සති ශාසනික સંદર્ભය ඇතුළේ තමන්ගේ ඉරියව් පැවැත්ම ගැන විතරක් දැනුමක් තියනවා කියන එක ඒක මිච්ඡා සති. කරන දේ ගැන දැනුම් නැතුව ඉන්නවා කියන එක ඒක මිච්ඡා සති. දිට්ඨිය ප්‍රධාන වෙන්නේ නැත්නම් සම්මා දිට්ඨිය මූලික වෙන්නේ නැත්නම්. ඒ හින්දා අපි හැම වෙලාවකදීම සම්මා සතියෙහි ප්‍රයෝගීතාවය එහෙනම් තේරුම් ගන්නට ඕනේ. ඒ තියෙන අදාළ ස්ථානයට අනුරූපීව ඒකෙන් කිව්වේ සිහිය පිහිටවන්නේ කුමන තැනකද කියන එකත් එක්ක තමයි කුමන ආකාරයකටද කියන එකත් එක්ක තමයි ඒක තීරණය වෙලා තියෙන්නේ. ඒ නිසා සිහිය කියලා කියනකොට බුද්ධානුස්සතිය සතියක්, ධම්මානුස්සතිය සතියක්, සංඝානුස්සතිය සතියක්, දේවතානුස්සතිය සතියක්, ඡාගානුස්සතිය සතියක් මේ හැම තැනකම යම් කුසල මානසිකාරයක් තියෙනවා යම් කුසල භාවනාවක් තියෙනවා නම් ඒක සතියක්. කය අනුව පවත්වන යම් සිහියක් තියෙනවා නම් ඒක සතියක්. වේදනාව අනුව පවත්වන යම් සිහියක් තියෙනවා නම් ඒක සතියක්. ඒ වගේම සිත අනුව හෝ ධර්මයන් අනුව පවත්වන යම් සිහියක් තියෙනවා නම් ඒක පින්නතුනේ සතියක්. ඒක සම්මා සති. ඒක මාර්ගයේ මාර්ගයක් විදිහට උපදින්නත් පුළුවන් මාර්ගයෙන් පරිබාහිරව ලෞකික භූමිය තුළ උපදින්න පුළුවන්කමක් තියෙන සතියක්. එහෙනම් අපි භාවිත කරන්නේ සම්මා සතිය. සම්මා සතිය භාවිත කරන ඔබට අර මුලින් පැහැදිලි කළා වගේ ලෞකික මාර්ගයේ ඔස්සේ එක වඩන්න පුළුවන්කම තියෙනවා. ලෞකිකත්වයේ ඉක්මවා ලෝකෝත්තර අර්ථයේ උපදින විදිහටත් ඒක භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ලෞකිකත්වයේ ඇතුලේ ඔබට හැම මොහොතකදීම සිහිය භාවිත කරනකොට ඔබ කුසලයේ තුල රැඳෙයි අකුසලයේ දුරු කරමින් ලෝකෝත්තර භූමිය සඳහා භාවිත කරනකොට කර්මක්ෂයගාමී ප්‍රතිපදාවක ඔබ වාසය කිරීම සිද්ධ කරේ. එතකොට ඒ සඳහා තමයි ප්‍රධාන වශයෙන් සතිපට්ඨානය කියන දේ ඔබට උපකාර කරන්නේ. සතිපට්ඨාන සතිපට්ඨාන සිහිය සිහිය පිහිටුවීම එතකොට යම් තැනක සිහිය පිහිටවනවා නම් ඒ තමයි සතිපට්ඨානය. එතකොට කය කියලා කියන්නේ ඒක උපස්ථානය. ඒක එළඹ සිටින තැන. හැබැයි කය කියලා කියන්නේ සිහිය නෙමෙයි. කායෝන සති ඒක සිහිය කියන්නේ ඒක උප ဋ ාණය. ඒක එළඹ සිටින තැන. හැබැයි සිහිය එළඹ සිටීමක් වෙනවා සිහියක් වෙනවා. එතකොට කය පිළිබඳව එළඹ සිටින සිහි. අපි කියනවා කායගත සති. අපි කියනවා කායානුපස්සන. එතකොට මෙන්න මේ කයානුව පිහිටියා වූ සිහිය දැන් අපිට පවත්වන්න පුළුවන්කම තියෙනවා. දැන් කයානුව පවත්වන සිහිය ඔබ පවත්වන්නට ඕනේ මේ කයේ තියෙන යථාර්ථය ප්‍රකට වෙන විදිහට. ඒ කියන්නේ මෙතන අසම්මෝහ සම්පජඤ්ඤය පෙනෙන විදිහට තමයි පවත්වන්නට ඕනේ. අසම්මෝහ සම්පජඤ්ඤය පෙනෙන විදිහට තමයි දැන් සිහියේ පැවැත්ම කරන්නට ඕනේ කයානුව බලනකොට. එහෙනම් ඔබ ඇවිදිනකොට මම ඇවිදිනවා කියන තැනකම කකුල ගැන විතරක් හිත හිත හිටියා කියලා ඒක සිහිය වෙන්නේ නැහැ. අතපය උස්සනකොට අතපය ගැන විතරක් මම අතපය උස්සනවා කියන තැනක ඉඳලා ඒක කළා කියලා ඒකට කියන්නේ නැහැ. සිහිය භාවිත කරනවා කියලා. එහෙනම් ඔබ සිහිය භාවිත කරනවා නම් ඔබ සිහිවත්ව ඉන්නවා නම් ඔබ එතන පවත්වන්න ඕනේ මොකක්ද? ඔබ එතන පවත්වන්න ඕනේ කය අනෝ යන සිහියක් හැටියට ඔබට එතන පවත්වන්නට වෙනවා. ඒ කයෙහි තියෙන අසම්මෝහ භාවය මම කියලා පුද්ගලයෙක් හැටියට හම්බෙන තැනක අසම්මෝහය ප්‍රකට වෙන සිහියක් පවත්න්නට පුද්ගලයෙකු නොවන දෙතිස් කුණප කොට්ටාසයක පැවැත්මක් එකිනෙකට මේ විදිහට කෙස්ලොම් නියදස් සම්මස් නහර ආදී ලෙස එක එක කොටසකට නොදන්නා මට්ටමක තියෙන කෙස් දන්නේ නැහැනේ මම මේ හව මත පිහිටලා මෙහෙම තියනවා කියන එකක්. එතකොට ඒ හැම දන්නෙත් නැහැනේ මම කෙස් දරාගෙන ඉන්නවා කියන එකක්. මේ එකිනෙකට නොදන්නා තැනක අනාත්ම ධර්මයක පැවැත්මක් මේ අනාත්ම රූප ස්වභාවයක් මේක මම කියලා පුද්ගලයෙකු වශයෙන් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ බාහිරත් එක්ක සංසන්දනය කරන්න ඒ නිසා තමයි අජ්ජත්තින් අජ්ජත්තං වා කායේ කායන් පස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායන් පස්සේ විහෙරති ආධ්‍යාත්මික කයත් බලනවා බාහිරත් බලනවා අජ්ජත්ත බහිද්ධ කියන මේ දෙකම සංසන්දනය කරමින් බලනවා එතකොට ආධ්‍යාත්මික කයෙහි කයano බලනකොට එයාට පේනවා ආධ්‍යාත්මික කයෙහි තියෙන මේ එකිනෙකට මේ වෙන් වූ කොටස් 32ක පැවැත්මක් කියන එක. බාහිර කය පිළිබඳව බලනකොටත් අම්මා තාත්තා ආදී නානත්වයෙන් හිත ගැලවිලා ඒකත්වයකට හිතපත් වෙනවා. එතන තියෙන දෙතිස් කුණප කොටහසේක පැවැත්මක්. අන්න එතකොට අපිට මේ මේ කෙස් කියන්නේ එකම ධර්මයක් හැටියට පේනවා. එතකොට ලොම් කියන්නේ එකම දෙයක් හැටියට පේනවා. හම කියන්නේ එකම දෙයක් හැටියට පේනවා. එතකොට නියපොතු ගත්තාම මේකම දෙයක් හැටියට පේනවා. එතකොට මේකෙදි මේ මම හෝ මේක මගේ හෝ දේවල් කියලා පනවන්න පුළුවන් කමක් නැත්තේ නැති විදිහට අපිට ඒ කොටස් විදිහට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකේ තියෙන මේ විදිහ අනාත්ම ස්වභාවයක්, අනාත්ම ලක්ෂණයක්, පුද්ගල බවකින් ඇසුරු කරන්නට නොහැකි දෙයක් කියලා අපිට ඒතන සිහිය පවත්වන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට සිහිය පවත්වනවා නම් ඒක පවත්වන එක පටන් ගන්න පුළුවන්කම තියෙනවා. හැමදාම ඔබ ඉන්න වෙලාවේ ඉන්න තැන ඉඳලා උදේ නැගිටින වෙලාවේ ඉඳලා රැය නිින්දට යනකම් ඔබට පුළුවන් කය පිළිබඳව සිහියෙන් පවත්වන්න. ඒ සිහිය පවත්වනකොට ඔබට එක සංඥාවක් විදිහට එක දෙයයි නම් ප්‍රකට වෙන්නේ. අට්ටි කියන දේ නම් ප්‍රකට වෙන්නේ. ඔබට පුළුවන් අට්ටික අට්ටික භාවය අට්ටික සංඥාවක් විදිහට භාවිත කරන්න. එතකොට හැම තැනකටම ආදේශ කරමින් සත්පුද්ගල බව දුර ලස්සන හෝ කැත කියන මේ භවෙන් ඇසුරු වෙන බව යටපත් කරලා ඒකට අපි කියනවා නානත්වය ඉවත් කරලා ඒකත්වයකට හිතපත් වෙන විදිහට එකම ඇටසැකිල්ලක් කියන තැනට හිත තියෙන විදිහට කයෙහි කය අනුව බලමින් සිහිය පවත්වන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ සිහිය ඔබට උපකාර කරනවා චිත්ත ඒකාග්‍රතාවයට චිත්ත සමතේට උපකාර කරනවා ඒ පවත්වන සිහිය. ඒක සම්මා සමාධියට තමයි සිහිය උපකාර කරන්නේ විදිහට. සම්මා දිට්ඨි වායාම සති කියන මේ තුනම උපකාර කරන්නේ සම්මා සමාධිය උපදවන්න. ඔබට ඒක සම්මා සමාධිය උපදවන්නට උපකාර කරනවා. එතකොට ඒ සම්මා සමාධිය තුළ තමයි යථාභූත ඥාන දර්ශනයට ඉඩ සැලසෙන්නේ. සමාහිතෝ භික්කවේ යථාභූතම් පජානාති. හිත එකඟ වුණ කෙනා ඇත්ත ඇති හැටියට දැනගන්න. ඒ හිත එකඟ වුණ කෙනා ඇත්ත ඇති හැටියට දැනගන්නකොට එයා ලෝකෝත්තර මාර්ගයේ උපදවන්න එතනින්. එතකොට එයා මේ කය අනුව සිහිය පවත්වන තැනින් තමයි ඒක පටන් ගත්තේ. එහෙනම් කය අනුව සිහිය පැවැත්වේ නිකම්ම පුද්ගල භවෙන් ඇසුරු වෙවි තියෙන තැනක නෙමෙයි. පුද්ගල භව ඉක්මවා යන පුද්ගල භව සිඳෙන තැනක තමයි ඔහුගේ සිහිය ඔහු ආරම්භ කරන්නට යෙදුනේ. එතකොට ඒ විදිහේ දෙතිස් කුණම කොටහසය ප්‍රකට වෙන්නේ නැති කෙනෙකුට එහෙමත් නැතිනම් ඔහුට ලෝකේ සවිඥානික අවිඥානික බෙහෙදයකින් තොරව මේ බලන්නට ඕන කියලා හිතන කෙනෙකුට එයාට පුළුවන් දෙතිස් කුණප කොටස් වශයෙන් නොබලවන නම් ධාතු අවස්ථාන විදිහට ව්‍යවස්ථාපනය කරන්න පුළුවන්කම තියෙනවා. ධාතු වශයෙන් ව්‍යවස්ථාපනය කරනකොට අර මුලින් සිහි කළා වගේම ආධ්‍යාත්මික බාහිර වශයෙන් පවතින සතර ධාතුෙහි පැවැත්ම පිළිබඳව එයාට ඉතාම හොඳ සිහියක් සහ නුවණක් දැන් පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒකත්වයක් ඇති වෙනවා සතර ධාතුවක්. එකම සතර ධාතුවක පැවැත්මක්. පුද්ගල භවයෙන් පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ සතර ධාතුවට ඇවිදීම් කරන්න පුළුවන් ගමක් නැහැ. එතකොට Tamanට අන්න එතන ඒ නුවණ එනකොට අර ඉරියව් ඉරියව් පැවැත්ම ඇති වෙන තැන්වලදී එයාට පුළුවන් සිහිය පවත්තන්න. සම්පජඤ්ඤයක් තියාගන්න පුළුවන්. අසම්මෝහ සම්පජඤ්ඤයක් කොයි විදිහටද? මේ සතර මහා ධාතු කයට ඇවිදින්න පුළුවන් කමක් නැහැ. මේ කය ඇසුරු කරගෙන හරියට අන්ධයෙක් උඩට නැගපු පිලා අන්ධයාගේ සහ පිලාගේ උපමාව දක්වන්නේ අතපය හතර නැති නමුත් ඇස් පේන මිනිසෙක් ඉන්නවා. අතපය හතර නැති නිසා ඔහුට ඇවිදින්න බෑ. ඒ වගේම අන්ධ මිනිස්සෙක් ඉන්නවා. ඒ කෙනාට අතපය තියෙනවා. හැබැයි ඇස් පේන්නේ නැති නිසා ඇවිදින්න බෑ. හැබැයි මේ දෙන්නගේ උපකාරයෙන් අන්ධ කෙනා අර පිලාව කරට අරගෙන මේ දෙන්නම යන ගමනක් තියෙනවා. එතකොට අන්නේ අන්ධයාගේ සහ පිලාගේ ගමන වගේ මේ කයට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි දකින්නේ නෑනේ මලමිනී පාරේ ඇවිදිනවා. මේ මේ කනබුන ආහාරය නිසා හැදුණු ඍතු සමුත්ථානිත වූ මේ රූපයට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ ගමනක් යනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ කයට පුළුවන් මොනවා කරන්න? ඒක එක තැනක තියෙන හරියට දරකොටයක් දාලා තිබ්බා වගේ. එහෙනම් ඒ කය ඇසුරු කරගෙන සිතක් උපදිනකොට අන්නේ සිත නිසා උපදින චිත්තකිරිය වායෝ ධාතුව නිසා සිතෙන් උපදවන ධාතුන්ගේ තදවීම සහ පැවැත්ම නිසා මේ විදිහට එසවීමක් වෙනවා. මේ කයේ යෑමක් නෙමෙයි හිතේ යෑමක් නෙමෙයි. මේ දෙදෙනාගේ මේ ක්‍රියාකාරීත්වය නිසා නේද මේ පෙනීම පෙන්නේ. මේක මම කකුල ඉස්සුවා කියන්න ඒ හිතත් එතනම හටගෙන නිරුද්ධ වෙනවා හිතින් උපදවපු රූපත් ඉතුරු නැතුව නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට ගැඹුරු නුවණක් ගැඹුරු දර්ශනයක් විදර්ශනාවක් ළඟට ඔහුගේ මනස ක්‍රමානුකූලව පත් කරගන්නට පුළුවන්කම තියෙනවා දැන් අර චතු ධාතු අවස්ථානේ කියන දෙයට තවත් එහාට ගිහිල්ලා. එතකොට මේ ආකාරයට පින්නතුනේ එතන සිහිය භාවිත වෙනකොට ඔහුගේ සීමාවන් බොහොම පුළුල් වෙනවා ප්‍රඥා සීමාවන් අසම්මෝහ සම්පජඤ්ඤය ටික ටික වැඩි වෙනවා. එයාට එතකොට පේනවා සම්පූර්ණම හුදු හේතුඵල ධමක දර්ශනය දකින්න තැනට කර්මන්නේ වුණ මනසක්. අනාත්ම සතර මහා ධාතුව තියෙන තැනක එහෙනම් මේ දේවල් කාරණා පුද්ගලයෝ කියලා ඇසුරු වෙන තැනක තමන්ගේ හිත ධාතුවම නේද මේ පුද්ගල භාවයෙන් සීමා කරගන්නේ කියලා තමන්ට ඒ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව සිහිය උපදවන්නට පුළුවන් තැනට එයාගේ මනසපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් එයාගේ සිහිය ස්කන්ධයන්ගේ උදේවැය බලන තැනත් එක්ක යෙදෙනවා. එතකොට එයා දැන් හැම මොහොතකම සිහිය පවත්වන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම බලන්න. අන්න ඒ විදිහට බැලීම තුළ තමයි ඔහුට සම්මා සතිය කියන දේ උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. ඔහුගේ සිහිය ලෝකෝත්තර භූමියට ලෝකෝත්තරංගයක් විදිහට සාධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි සති කියන ධර්මය මේ ශාසනය ඇතුලේ කතා කරන්නේ පින්නතුනේ සම්මා සතිය කියන දේ එක්ක විතරයි. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයක හෝ ලෞකික මාර්ගය තුල තියෙන සම්‍යක් සතිය විතරයි මේ ශාසනයේ සතිය. එතනින් පරිබාහිරව අනෙක් කිසිම දෙයක් සතිය කියන එක යටතේ කතා කරන්නේ නැහැ. අවිද්‍යා සංප්‍රයුක්ත වුණ ඒ සත්පුද්ගල ආත්ම භාවයෙන් පවතින ඒ හැම තැනකදීම අවිද්‍යා සංප්‍රයුක්ත වුණ සත්පුද්ගලාත්ම භාවයෙන් පවතින ඒ හැම තැනකම වැඩෙන්නේ අසතිය මිසක සතිය නෙමෙයි. පුද්ගල භවයෙන් ඇසුරු වෙන තැනක වැඩෙන්නේ සතිය නෙමෙයි අසතිය. එතකොට අවිද්‍යාව කියන දුරට කෙනෙකුට හිතෙන්න පුළුවන් පින කියන තැනත් අවිද්‍යාව නිසාන කියලා. අවිද්‍යා සංප්‍රයුක්ත කිව්වේ නිසා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියනවා සතිය සම්මා සතිය කියන මේ දෙකෙහි තියෙන භාවිතය පිළිබඳව. එතකොට අසතිය කියන දේ හැබැයි අපි අද සති කියන ලේබල් එක යටතේ භාවිත කරනවා. අසතිය බුදු සමය තුළ අපි කතා කරන අසතිය දුරු කරන්නට ඕනේ අසතිය. ඉවත් කරන්නට ඕනේ අසතිය අපි සති කියන ලේබල් එක යටතේ අද පාවිච්චි කරනවා. අන්න ඒක තේරුම් අරගෙන ඒ සති කියන ලේබල් එක යටතේ තියෙන අසතිය කියන දේ අපි අයින් කරන්නට ඕනේ. එතනට සම්‍යක් දර්ශනයෙන් යුක්ත සති කියන දේ අපි ආදේශ කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි මේ වැඩසටහන සතිය සහ සම්මා සතිය කියන මාතෘකාව ඔස්සේ මේ විදිහට ඉදිරිපත් කරන්නට යෙදුනේ. අපිට තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව දැන් අපිට පුළුවන් සාකච්ඡා කරන්නට.